නිදහසේ නිල්ගුවන පුරා කොළඹින් 105.7 රන්ගිරි ශ්‍රී ලංකා බක්මන් නිල්වා පඳුර යාමේ සුවදෙසා ශාස්ත්‍රයක සාරාණු ප්‍රාප්තියක මුදරාවලෝකනය මට ආලෝකෙ ගෙන දේවි සංසාරේ සුදා සුදා රැවුනා රසය මිහිර දැන්ම කැටිව විදී තිරේ නියුගී සරණ වක්මී වේවා වක්මී ශනිදා දවස අපි මේ විදිහට අපේ සිංහල සිනමාවේ එදා අපේ රසවින්ද ගීත යලි ඔබට රසවිඳින්න අවකාශය හදලා දෙන විනාඩි කිහිපේ බවට පත් කරවා දෙන්න කැමතියි. ඔබ දන්නවා අපේ මේ ගීත මුල්ම ගීත ඇසුරෙහි රසවිඳින්න ලබා දෙන්නේ කියලා. ඒ නිසා බොහෝ දෙනෙක් අපිට ඒ කැමැත්ත ආදරය ප්‍රකාශ කරනවා. අපිත් උත්සාහ කරනවා ඒ රසවත් භාවය උපරිමයෙන් ලබා දෙන්න. සහෝදර ප්‍රේමය පිළිබඳව සිංහල සිනමාවේ ගැයුණු ගීතාවලියක් ඔබට රස විඳින්න අපි බොහොම සතුටින් ආරාධනා කරනවා. <laughs>

කරන්නට සීමා සහිත සිනමා සමාගමේ සිනමා ශාලාවල මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කළේ මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ විජිත කලා චිත්‍රපට විමෙන් සර්ණ අබේනායක මහත්මිය මේ චිත්‍රපටය සිංහල සිනමා වංශකතාවේ කාන්තාවක් විසින් නිෂ්පාදනය කරන පළමු චිත්‍රපටය වශයෙන් තමයි සටහන් වෙන්නේ අධ්‍යක්ෂණය කළේ ඒ නාගරාජන් ඔබට මතක ඇති පුදුම ලේලි සහ මාතලන් වැනි චිත්‍රපටි අධ්‍යක්ෂණය කළේ මේ ඒස් නාගරාජන් සංගීතවත් කළේ රාමජ්‍ය මුත්තුසාමි. ගීත රචකයා කරුණාරත් අබේසේකර මාස්ටර් මොරින් සමග මාස්ටර් ඩොරින් මේ ගීතය ගායනා කළා. ඒතරණි අයියා සහ මල්ලි අතර තියෙන සහෝදර ප්‍රේමයක අපූර්වත්වය තමයි අපිට මේ චිත්‍රපටය තුළින් රසවින්දනය කරන්න හැකියාව ලැබෙන්නේ. අද මේ සහෝදර ප්‍රේමය පිළිබඳව බොහොම රසවත් වුණු ගීත පෙළක් ඔබට රසවින්දනය කරන්න හැකියාව ලැබෙනවායි කියලා මම විශ්වාස කරනවා. ලලිත් මාතේ ඊළඟට අපි තෝරාගෙන තියෙන්නේ සිතක මහිම චිත්‍රපටයේට මේ අයියා සහ මල්ලී කියන මේ සහෝදර ප්‍රේමය තුල නිර්මාණය වුණු බොහොම රසවත් ගීතයක්. ඔව් මේ අයියට විවාහ වෙන්න කාන්තාවක් නැත්නම් තරුණියක් බලන්නට යන්නේ මල්ලී. හ්ම් හ්ම්. මේ මල්ලි ගිහිල්ලා තමයි ඇවිල්ලා ඇගේ රුවගුණ සහ සහෝදරත්වය අඩංගු මේ ගීතේ ගායනා කරන්නේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ආර්.ආර් චිත්‍රපට වෙනුවෙන් ආර් රාජ අබ්බලිස් අධ්‍යක්ෂණය කළේ එම් සෙන ආනන්දන් සංගීතවත් කළ රාමయ్య මුතුසාමි දීපද රචක ඒ.ජී දසවිසා ගායනා කළේ මල්ලිකා කාවිත දැකපු ගමන් නෑ iría de comer මහවැලේ චිත්‍රපටයෙන් තමයි ගීතේ තෝරාගන්නේ 1982 වසරේ තිරගත වුණු මේ කතාවට අනුවත් මේ අයියා සහ මල්ලී අතර තියෙන සහෝදර ප්‍රේමය තමයි අපිට හඳුනා ගන්න අවස්ථාව හම්බ වෙන්නේ. ඔව් මේ චිත්‍රපටයේ සහෝදරයන් දෙදෙනා විදිහට රංගපෑවේ විජේ කුමාරතුංග සමග රෙක්ස් කොඩිට් එකේ. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ආර්.කේ චිත්‍රපට වෙනුවෙන් රෙක්ස් කොඩිට් පිළි අධ්‍යක්ෂණය කළේ ඩැනී W.B. පතිරණ සංගීතයක් කළේ ස්ටැන්ලි පීරි දීපද රචකයා බණ්ඩාර පෙරදිගුතුංග ගීතය දේශන් ආනන්ද ගායනා කළා කරුණායි සැතින් ඈතට දිදුලන රන්තරු යුවන පේ විනයක නොවීන සොයුබත මත ඔබ අප බැඳුනා වේ සැතික ඉතින් දෙතොටි මල් යුවන වේවා එන යන එන හැම තැන පෙවනලි විලසේ කිසි මොහොතක කිසි මොහොතක වෙන්නම වේවා හැමදාම නම් වීතිනේ එනේ සුදා එනේ සුදා ජීවිතේ පුරා මතු බවයින් භවයට හිත ඉක්මත කොපි මල්ලුවල වේවා කරුණායේ ඈතින් ඈතට තුලන රංගුවල තේ කිසි දිනයක නොමක නොමින තිබෙලු දෙමති ඔබ අප බැඳුනා වේ දෙත මිසෝ කඳුලෙලි නොදකින්න ලොවකට අප නෙතු යොමු වේවා සමයෙන් හැම එක ටික ටික කපි මල් නිවනක් වේවා ඉඩ තියෙනවා නම් ඒ වගේම ඔබ අපේ වැඩසටහන කරන යෝජනා මේ හැම දෙයක්ම අපට ලියලෙවන්නත් පිළිවන්කම හම්බ වෙන. ඒ වගේම අපි ඊළඟට යන්නේ හිතන්නකෝ අයියේ කියන බොහොම ජනප්‍රිය වුණු ගීතය අහන්න මේ අයියා සහ නංගී අතර තියෙන සහෝදර ප්‍රේමයක කතාවක් නිර්මාණය වුණු ගීතයක්. මේ චිත්‍රපටයේ අයියා සහ නංගී විදිහට රංගපෑවේ කාන්ති ගුණසුංග සමග ඇල්ෆ්‍රඩ් ඩෙබ්‍රිමාන්න ශූරය චිත්‍රපටය නිෂ්පාදනය කළේ සීමා සහිත සිනමා සමාගම වෙනුවෙන් කේ ගුණරත්නම් අධ්‍යක්ෂණය කළේ ටී.ආර්. සුන්දරම් සමග එස්.වී. ක්‍රිෂ්ණරාව දක්ෂිණ මූර්ති සංගීතවත් කළා ඉන්ද්‍රාණි විජේ බණ්ඩාර මේ ගීතය ගායනා කළා කරුණාරත්න අබේසේකර ශූරීන් ගීපද රචකයා අයියා සහ නංගී අතර සහෝදර ප්‍රේමය ඒ වගේම සහෝදර ප්‍රේමයක් පිළිබඳව කියවන ගීතයකුත් අපිට හොයාගන්න පුළුවන් චංචල රේඛා චිත්‍රපටයේ නීලා වික්‍රමසිංහ සමග මිල්ටන් මහල්වාරච්චි ගීතේ ගායනා කරනවා ආචාර්ය අජන්තා රණසිංහ ගීතේ දීපද රචකයා සංගීතවත් කළේ සරත් දසනායක සමරසිංහ චිත්‍රපට වෙනුවෙන් පේසේන ද සිල්වා නිෂ්පාදනය කළ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සේන සමරසිංහ Thank you. වෙච්ච කල් කොටේක කවදාවත් දුකක් කියලා දෙයක් දැනුනේ නෑ මහත්තයෝ. අපිට ජීවිත කාලයක් මුළුල්ල දැනුනේ ලානිල් කොය මෙකිරි සුවඳ. කිරුඟ කරලි. කුරහන් කරලි සුවඳ. සංගීතද යුග යුග පවතින නිර්මාණ විදිහට තමයි මේවා හඳුනා ගන්න හම්බ වෙන්නේ. මෙහි මුල් රසය විඳිනකොට ලලිත් මහත්මයා අපේ සිංහල සිනමාව ගීත සාහිත්‍යයෙන් ගත්තාම කොයිතරම් පොහොසත්ද කියලා හිතෙනවා. මේවා තවත් දශක ගණනාවක් කියලා වුණත් අපිට අහන්න පිළිවන් නිර්මාණ නොනැසෙන අමරණීය ගීත විදිහට තමයි මේ ගීත අපිට හඳුනා ගන්න පිළිවන්කම හම්බ වෙන්නේ. ඔව් ඒ වුණත් මේ ගීත ගැන විශේෂත්වයක් කියන්න තියෙනවා. මේ ගීතය මේ ආකාරයට අහන්න පුළුවන් වෙන්නේ රංගිර ශ්‍රී ලංකා ගායනයෙන් පමණයි මොකද දෙබස් සහිතව තමයි මේ ගීතය ආරම්භ කරන්නේ ඉතාමත්ම නියුරු වෙනවා ඒ විදිහට ගීතයක් අහනකොට ඒ පසුබිමත් එක්ක. අපි ඊළඟට යන්නේ සුද්දනංගී චිත්‍රපටයේ එන්න පුටාගත්තු ගීතය. අහන දැන් මේ කතාවට අනුව අයියලා දෙන්නෙක් සහ නංගී කෙනෙක් ඉන්නවා. ඒ සහෝදර ප්‍රේමය තමයි හඳුනා ගන්න හම්බ වෙන්නේ. ඔව්. මේ අපේ රටේ නළුන් ලියන් නොවේ. නන්දා බාලරාජ් ශාහනි සමග රෙහමාන් නන්ද රංගපෑවේ නංගි වෙනුවෙන් බාලරාජ් ශාහනි සහ රෙහමාන් රංගපෑවා අයියලා දෙන්නම වෙනුවෙන් චිත්‍රපටිය ලයන් එන්ටර්ප්‍රයිසස් තමයි දෙබස්කව නිෂ්පාදනය කළේ සිංහලෙන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ එල්.වී. ප්‍රසාද් සංගීතවත් කළේ රොක්සන් ගීත රචකයා කරුණරත්න අබේසේකර ගායනා කළා ලතා වල්පොල එදා හින්දි ගීතේ ගායනා කළා ලතා මංගেশකර සහෝදර ප්‍රේමය පිළිබඳව තේමා කරගත්තු ගීත පෙළක් තමයි බක්මී විල්ලෙන් රස විඳින්මින් ඉන්නේ. ඔබටත් පිළිවන් අපේ බක්මීල වැඩසටහන ඔබේ අදහස් යෝජනා තියෙනවා අපේ ලිපිනයට ලියලවන්න. තව ගීත තුනක් අපිට පුළුවන් මේ සහෝදර ප්‍රේමය පිළිබඳ සිංහල සිනමාවේ මේ රසවත් ගීත අහන්න. ඒ අතරින් සරදිය ගීපුතා චිත්‍රපටයේ ගීතයක් තමයි ඊළඟට තෝරාගෙන තියෙන්නේ. චිත්‍රපටය නිෂ්පාදනය කළ අධ්‍යක්ෂණය කළේ නීල් රූපසිංහ සමුද්‍රා චිත්‍රපට වෙනුවෙන් ಸಂಗೀತೋತ್ಕಲಿಪಿಯ ಸೋಮಪಾಲ ಗೀತ ರಚಕ ಜಾರ್ಜ್ ಲೆಸ್ಲಿ ರಣಸಿಂಗ ಗಾಯನ කරන්නේ මිල්ටන් මල්වාච්චි සහ ඉරිස ಹೌದು ಮಿನಿಸಾಗಿ ದೈವೇ ಪೆರಲನ್ನಿ ಸಂತೋಷೆನ್ನುವೈನಕ್ಕೆ ಇದೆನ್ನಿ ಐದು ಅನೆ ಅದ್ಬಲ ಮಗೆ ಬಿಂದಲನ್ನಿ ಕಾಟಕ್ಕೂ ದುಯಿ ಜೀವಿತೆ ಕಾಟಕ್ಕೂ ದುಯಿ ಜೀವಿತೆ කවුද මිනිසාගේ ධෛර්යය පෙරලන්නේ සන්තෝෂෙන් ලොව ඉන්නට හිත දෙන්නේ ඇයිද අනේ අත්කල මගේ බින්දලන්නේ කාටත් පොදුයි ජීවිතේ කාටත් පොදුයි ජීවිතේ වතා පින්දේස වතා ආලෝකේ නැතිවේ දුමතු වී ලබාදා සැලසින්දු කාට කියා පායන්නේ නැති පාටයි හිරු මාගේ ලෝකේ සංතාපේ දැස වසා සංතාපේ දැස වසා එන්නේ ඇයි ලෝකේ کال سہ مدناگ لکھ گیری متا محمد کالی سہ مدنا کالی سین مدنا පොදුයි ජීවිතේ කාටත් පොදුයි ජීවිතේ මල්තර දෝනි චිත්‍රපටයේ බොහොම අපූර්ව ගීතයක් තිබුණා ලලිත් මහතා මේ සහෝදර ප්‍රේමය අක්කා සහ නංගි අතර තියෙන බැඳීම චිත්‍රපටය නිෂ්පාදනය කළ අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මශ්‍රී වික්‍රමසිංහ සංගීතත් කළේ සරත් දල්විස් දීප රචකයා ආචාර්ය අජන්ත රණසිංහ ගීත ගායනා කරන්නේ උරේෂා රවිකාරි සමග ඇන්ජලින් ගුණතිලක මේ චිත්‍රපටයේ අක්කා සාමංගි විදිහට රංගපෑවා ගීතා කුමාරසිංහ සමග උරේෂා රවිකාරි Thank you. අපේ වැඩසටහනේ අවසන් ගීතයටත් අපි ඇවිල්ලා තියෙන්නේ සුහද සොහිරෝ චිත්‍රපටයෙන් තමයි මේ ගීතය තෝරාගන්නේ අයියාසානංගේ අතර තියෙන ආදරයක බොහොම අපූර්ව රසය විඳ ගන්න ඔබට මේ ගීතය හරහා පිළිවන්කම ලැබෙවි. අශෝක පොන්නම් පෙරම සමග ක්ලරිස් ද සිල්වා මේ චිත්‍රපටයේ සොහිරා සහ සොහිරය විදිහට රංගපෑවා. චිත්‍රපටය නිෂ්පාදනය කළේ EAP එදිරිසිංහ අධ්‍යක්ෂණය කළේ එල්.එස්. රාමචන්ද්‍ර. ගීපද රචකයා KW පෙරේරා ගීතේ ගායනා කරන්න කලාශූරි ලතා වල්පොල සංගීතවත් කළා MK රොක්සාමි ඔබට තිලුවන් අපේ වැඩසටහනට ලියන්න අපේ ලිපිණිය තමයි නිෂ්පාදක බක්මී විල්ලුව රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල නිෂ්පාදක බක්මී විල්ලුව රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල කියන ලිපිණියට ඔබට පුළුවන් ලියන්න අදත් බොහොම ස්තුතියි කියලා කියනවා අපේ වැඩසටහන සහ නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට නිෂ්පාදනයේ කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්කොටුව ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි